ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ වගේම ගෞරවයෙන් මේ පින්වත් පිරිස මේ සද්ධර්ම දේශනා මාලාවට ඇහුම්කන් දෙන්නේ කවුරු කවුරුත් කල්පනා කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකයෙන් වර්ණනා කළ අතිශ්‍රේෂ්ඨ පින්කමක් කුසලයක් තමයි සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. මේ පින්නතුන් දන්නවා සෝතාපට්ටි අංගවල බාහිර අංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සද්ධර්ම ශ්‍රවණය සෝතාපන්න වීම පිණිස හේතු වෙන ගුණයක්. උපකාර පිණිස පවතින ශ්‍රේෂ්ඨ කුසලයක් තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන අපිට යම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් ඒ වගේම අපි යම් තාක් ධර්ම දේශනාවලට ඇහුම්කන් දෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ දෙයක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම සාංශාරික වශයෙන් අප තුල රැස්වෙච්ච කුසල කර්මයක විපාකයක් හැටියටමයි අපිට මේ ධර්මය අහඬ ආශ්‍රය කරන්න ලැබිච්ච අවස්ථාව. මොකද මේ ලෝකේ කොච්චර මිනිස්සු හිටියත් ඒ මිනිස්සු අතරින් කී දෙනෙකුටද භාග්‍යවතුන් වහන්සේ නමකගේ ධර්මය අහන්න ලැබෙන්නේ මේ ලෝකේ සද්ධර්මය අහන්න ලැබෙනවට වඩා බොහෝ අයට අහන්න ලැබෙන්නේ අසද්ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් තමයි සද්ධර්ම ශ්‍රවණය කියන එක දුර්ලභ කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනි දුර්ලභ කාරණා. ඒ දුර්ලභ කාරණා වලින් එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය. එතකොට මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන ලෝකේ බෞද්ධ රටවල් බොහෝම අඩුයි. ගෞතම තථාගත ධර්මය පවතින පිළිගන්න රටවල් ලෝකයේ බොහෝම අඩුයි. ඒ රටවල් අතරිනුත් තේරවාදී ධර්මය ආරක්ෂා වෙච්ච එක රටක් තමයි මේ ලක්දෙරණී තලය. එතකොට මේ ලංකා භූමියේ වාසය කරන මිනිස්සු අතරිනුත් ගත්තොත් කීයෙන් කී දෙනෙකුටද මේ ධර්මය අහන්න ලැබෙන්නේ? ඒ වගේම තමයි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ගෞරවය පිහිටුවාගෙන මේ දේශනාවලට ඇහුම්කන් දෙන්නේ. එතකොට එහෙම පිරිසක් ඉන්නවා නම් පෙර පුරණ ලද කුසලයක විපාකයක් හැටියට ලැබිච්ච අවස්ථාවක්. එතකොට මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණොත් ආය අපට මේ ධර්මය කොහේදී හමු වෙයිද නැවත හමු වෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ පින්වත් පිරිස දන්නවා ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක් හැටියට සසර කියන එකේ ස්වභාවය මොකක්ද කියලා. ඒ නිසා මේ පින්නතුන්ට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සූත්‍ර දේශනාවත් බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම ගෞරවයෙන් මුල මැද අග මේ දේශනාවේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම පිළිවෙලකට ශ්‍රවණය කරන්න හොඳ අදහසක් ඇති කරගන්න ඕනේ. අන්නේ අදහස ඇති කරගත්තොත් තමයි අපිට මේ දේශනාව අවසාන වෙනකම්ම බොහොම සිහියෙන් ශ්‍රවණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් අද අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන ශෝත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකයේ පරිබ්‍රාජක වග්ගයට අයිති සන්දක සූත්‍ර දේශනාව තමයි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පින්වතුන් දන්නවා මේ සූත්‍ර දේශනා මාලාව සිද්ධ කරන්නේ මජ්ක්‍ධිම නිකාය කියන කොටසට අයිති සූත්‍ර දේශනා තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේම අපි සාකච්ඡා කරලා අවසන්. දැන් මේ සාකච්ඡා කරමින් පවතින්නේ මජ්ක්‍ධිම පණ්ණාසකේට අයිති සූත්‍ර දේශනා. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම පණ්ණාසකේ පරිබ්‍රාජක වර්ගයට අයිති සන්දක සූත්‍රය. දැන් මේ දේශනා මාලාව බොහෝම උවමනාවෙන් ඒ වගේම තමයි පිළිවෙලකට ශ්‍රවණය කළා නම් මේ සූත්‍ර දේශනාවේ නම ඇහෙනකොටම කෙනෙකුට වැටහීමක් එන්නට පුළුවන් මේ මොන වගේ ධර්මකාරණයක් පිළිබඳවද විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ සන්දක සූත්‍රය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. දැන් විශේෂයෙන්ම මේ පින්වත් පිරිස දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර වගේම මේ සූත්‍ර දේශනා කියවගෙන යනකොට ශ්‍රවණය කරනකොට අපිට හමු වෙනවා මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරපු සූත්‍ර දේශනාත් අන්තර්ගත වෙනවා විශේෂයෙන්ම ත්‍රිපිටක ධර්මයේ තුල මහා ශ්‍රාවකයන් වහන්සේලා විතරක් නෙමෙයි. විශේෂයෙන්ම මේ බුද්ධ භාසිත බුද්ධ භාසිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍ර. ඒ වගේම ත්‍රිපිටකයේ තුල තියෙන ශ්‍රාවක භාසිත. ශ්‍රාවක භාසිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කළ සූත්‍රයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි දේවභාසිතක් තියෙනවා. දෙවියන් විසින් කරපු ඇතම් දේශනාක් තියෙනවා. දැන් ආටානාටිය සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී වෛශ්‍රවණ කියන දෙවියෝ සඳහන් කළ ධර්මකාරණා කිහිපයක්. එතකොට එය නැවත බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කළා. එතකොට මේ පළමු දේශනාව දේවභාසිතයක්. ඒ වගේම තමයි සමහර ඍෂිවරු විසින් දේශනා කරපු භාසිත තියෙනවා. ඒවට කියනවා ඉසි භාසිත කියලා. එතකොට මේ සන්දක සූත්‍රය ඇත්තටම විමසුවොත් එය ශ්‍රාවක භාෂිතයක්. හැබැයි එය ත්‍රිපිටකයට අන්තර්ගත වෙන්නේ බුදුරජාණන් වහන්සේ එය අනුමත කළොත් තමයි. පිළිගත්තොත් තමයි. එතකොට ඒ නිසා ත්‍රිපිටක ත්‍රිපිටකය තුල පවතින සියලුම සූත්‍ර බුද්ධ භාෂිත හැටියටයි සඳහන් වෙන්නේ. මේ සන්දක සූත්‍රය විවරණය වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කොසබෑ නුවර ഘോഷිතාරාමයේ වැඩ ඉන්න කාලෙක හන්දක කියන පරිබ්‍රාජකයා පිලක්ක නම් ගුහාව ආශ්‍රය කරගෙන 500ක් ශ්‍රාවකයන් එක්ක කල් ගත කරමින් ඉන්නවා. එතකොට ඔන්න අපි තේරුම් ගන්න ඕන කාරණයක් මේ සන්දක කියලා කියන්නේ පරිබ්‍රාජකයෙක්. එතකොට මම මේ පින්නතුන්ට මුලින්ම සඳහන් කළා මේ දේශනාව මුල ඉඳලා ඇහුම්කන් දුන්න කෙනෙක් නම් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන වග්ගය ගැන කියනකොටම සමහර අයට අදහසක් එනවා එහෙනම් මේ මොන වගේ ධර්මපරියායක් ගැනද සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේ සූත්‍රය අයිති මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ පරිභාජක වග්ගයට. එතකොට මේ පරිභාජකයෝ කියලා කියන්නේ කවුද? පරිබ්‍රාජකයෝ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු තවත් ශාස්ත්‍රවරු කොටසක්. තවත් ප්‍රෞಢ්‍යාවට පත්වෙච්ච පිරිසක්. ඒ කියන්නේ ගිහි ජීවිතෙන් වෙන් වෙලා තපස් ප්‍රෞಢ්‍යාවෙන් ජීවිතය ගත කරන පිරිසකට තමයි පරිබ්‍රාජකයෝ කියලා කියන්නේ. එතකොට මේ සන්දක කියලා කියන්නේ 500ක් ශ්‍රාවකයන්ට සාස්ෘන් වහන්සේ නමක් වෙච්ච ගුරුවරයෙක් වෙච්ච පරිබ්‍රාජකයෙක් තමයි සන්දක කියලා කියන්නේ. එතකොට මේ සන්දක පරිබ්‍රාජකයා වාසය කළේ පිලක්ක නම් ගුහාව ආශ්‍රය කරගෙන. තනියම නෙමෙයි 500ක් ශ්‍රාවකයෝ හිටියා. අනුගාමිකයෝ හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ഘോෂිතාරාමේ වැඩ ඉන්නකොට කොසඹෑ නුවර ഘോഷිතාරාමේ වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමින් වහන්සේත් ඒත් එක්ක වැඩ හිටියා ආනන්ද ස්වාමින් වහන්සේට අවශ්‍ය වෙනවා භික්ෂුන් වහන්සේලා කිහිප නමක් එකතු කරගෙන මේ පිලක්ක කියන ගුහාව ආශ්‍රය කරගෙන තියෙනවා එක්තරා පොකුණක් ඒ දේවට සොබ්බින කියන පොකුණ බලන්න යන්න ඕන කියන අදහසක් ඇවිල්ලා ස්වාමින් වහන්සේලා කීප නමක් එකතු කරගෙන ආනන්ද ස්වාමින් වහන්සේ ඒ පොකුණ සමීපයට වැඩම කරනවා. ඒ පොකුණ සමීපයට වැඩම කරනකොට මේ පිලක්ක කියන ගුහාව තියෙන ආසන්නයමයි. එතකොට මේ පිලක්ක කියන ගුහාවට ලං වෙනකොටම සන්දක කියන මේ පරිබ්‍රාජකතුමා දැක්කා ආනන්ද ස්වාමින් වහන්සේ මේ ගුහාව වෙතට ගමන් කරනවා. ගුහාව පැත්තට වැඩම කරනවා දැක්කා. එතකොට මේ සන්නක පරිබ්‍රාජකයා තමන්ගේ ශ්‍රාවකයන් එක්ක හිටියේ එක්තරා කතාවක. හැබැයි ඒ කතාව හරීම ගෝසාකාරී. ඔවුනොවුන් එකිනෙකා හරීම ශබ්දයෙන් වාද විවාද කරමින් ඒ කතාවේ නිරත වෙලා තමයි හිටියේ. එතකොට මේ සන්නක පරිබ්‍රාජකයා කියලා කියන්නේ ඇත්තටම එක්තරා විදිහකට ඥානවන්ත කෙනෙක්. ඔහු කල්පනා කරනවා ආනන්ද ස්වාමින් වහන්සේ කියලා කියන්නේ ගෞතම බුදු සසුනේ ශ්‍රාවකයෙක්. එතකොට ගෞතම තථාගතයන් වහන්සේ කියලා කියන්නේ හරි නිශ්ශබ්දයට ප්‍රිය කරන කෙනෙක්. උන්වහන්සේ හරීම අකමැති ගෝසාවට. එහෙනම් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාත් ගෝසාවට හරි අකමැති. නිශ්ශබ්දතාවයේ ප්‍රිය කරන අය ඒ නිසා මේ පිරිස ඉක්මනට නිහඬ කරන්න ඕන කියලා හිතාගෙන කියනවා ඇවැත්නි නිහඬවව් ඇවැත්නි නිහඬ වෙනු ගෞතම ශ්‍රාවක ආනන්දයන් වහන්සේ ප්‍රදාන පිරිස මේ පැත්තට වැඩම කරනවා උන්වහන්සේලා ගෝසාවට හරි අප්‍රියයි. උන්වහන්සේලා නිහඬ බවට හරි ප්‍රිය කරනවා. ඒ නිසා ඔය කවුරුත් සද්ද නවත්තන්න කියලා අනුශාසනා කරනකොට ඒ පිරිස නිහඬ වෙනවා. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ අනිත් ස්වාමින් වහන්සේලා සමග එතනට වැඩම කළායින් පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේට සුදුසු ආසනයක් සකස් කරලා වැඩ ඉන්න හැටියට ආරාධනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ හිටියයින් පස්සේ මිටි ආසනයක් අරගෙන සන්නක පරිබ්‍රාජකතුමා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ වාඩි වෙනවා. එසේ ආනන්ද ස්වාමින් වහන්සේ ළඟ වාඩි වුණායින් පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ මේ සන්දක පරිප්‍රාජකතුමාගෙන් අහනවා විමසනවා පරිබ්‍රාජකය බවත් ඡන්දකය මා මෙතනට වැඩම කරන්නට කලින් ඔබලා කළ කතාව කුමක්ද? එහෙමත් නැත්නම් මා මෙතනට වැඩම කරනකොට නුඹලාට බාධා වුනේ කිනම් කතාවකටද කියලා අහනවා. එතකොට මේ සන්දක පරිබ්‍රාජකයා කියනවා ස්වාමීනි ඒ කතාව එච්චර ප්‍රයෝජන කතාවක් නොවේ. ඒ නිසා ඒ කතාව අපට පසුව වුණත් කරගන්න පුළුවන්. නමුත් ස්වාමීනි මම කැමති ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ගෞතම තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට කිනම් දේශනාවක් කරනවාද ඒ ආචාර්ය ඉගැන්වීම කිනම් ඉගැන්වීමක්ද කියලා දැනගන්න පුළුවන් නම් මම ඒකට කැමතියි කිව්වා ඊට පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ කියනවා හොඳයි සන්දකය ඔබට ගෞතම තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය ගෞතම තථාගතයන් වහන්සේ මොන මොන වගේ ධර්මයන් දේශනා කරනවාද කියලා දැනගන්න කැමති නම් ඔබට මම දේශනා කරන්නම් කියලා ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කරනවා බවත් සන්දකය නුවණින් දන්නා වූද ඒ වගේම ඇසින් දකින්නා වූද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ਸਰුවාඥයි. උන්වහන්සේ සියල්ල නුවණින් දකිනවා. උන්වහන්සේ සියල්ලම මේ ලෝකේ අවබෝධ කරගෙන ඉන්නේ. එසේ සියල්ල දකින සියල්ල දන්න භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ विद्यमान වෙන පුද්ගලයෝ අට දෙනෙක් ගැන දේශනා කරනවා. ප්‍රධාන වශයෙන් පළමුවෙන්ම දේශනා කරනවා අබ්‍රහ්මචර්යා වාසය කරන සතර දෙනෙක්. අබ්‍රහ්මචර්යාව ගරු කරන අබ්‍රහ්මචර්යා වාසය කරන හතර දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි දෙවණියට උන්වහන්සේ දේශනා කරනවා අස්වැසිලි රහිත භ්‍රමචර්යාව වාසය කරන පුද්ගලයෝ හතර දිනක් ලෝකේ ඉන්නවා. පළවෙනි කොටසේ ඉන්න හතර දෙනා තමයි අබ්‍රහ්මචර්යාවේ වාසය කරන හතර දෙනෙක්. ඒ වගේම තමයි දෙවෙනි කොටසේදී භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා අස්වැසිලි රහිත භ්‍රමචර්යාව වාසය කරන පුද්ගලයෝ හතර දෙනෙක් ගැන. එහෙම දේශනා කරලා සඳහන් කරලා ආනන්ද ස්වාමින් වහන්සේ මේ දේශනාව ආරම්භ කරනවා සන්දකය මේ ලෝකයේ අග්‍රප්පචර්යා වාසය හතරක් තියෙනවා. එයින් පළවෙනි එක තමයි මේ ලෝකේ ඇතම් ශාස්ත්‍රවරයෙක් ඉන්නවා මෙන්න මේ වගේ දෘෂ්ටියක් තියෙන. දැන් එතකොට මේ ඡන්දක සූත්‍රය ගැන අපි බොහෝම විමසිල්ලෙන් ශ්‍රවණය කරන්න ඕන ඒ වගේම තමයි අපට බොහෝම වටින සූත්‍රයක් මේ සන්දක සූත්‍රය. ඉදිරියට මේ දේශනාව විවරණය වෙනකොට මේ පින්නතුන්ට තේරුම් ගන්නට පුළුවන් හරි වටින සූත්‍රයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ ඉන්න මේ ශාස්ත්‍රවරු කිහිප දෙනෙක් ගැන තමයි මේ විවරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශාස්ත්‍රවරුන් කීප දෙනෙක් ගැන කියනවා අබ්‍රහ්මචර්යා වාසයේ සතරක් තියෙනවා එතනින් පළවෙනි එක තමයි මේ ලෝකයේ ඇතම් ශාස්ත්‍රවරයෙක්ගේ තුල තියෙනවා කියනවා මෙන්න මේ වගේ දෘෂ්ටියක් මෙන්න මේ වගේ දෘෂ්ටියක් තියෙනවා මොකක්ද දන් දීමෙන් පළක් නැත ඒ කියන්නේ කෙනෙකුට යමක් පරිත්‍යාග කිරීමෙන් Tamanට ලැබෙන ප්‍රතිලාභයක් නැත කියන දෘෂ්ටිය තියෙනවා. ඒ වගේම තමයි පූජා සත්කාර කිරීමෙන් පුද පඳුරු පිදීමෙන් වෙන යහපතක් නැත කියන දෘෂ්ටිය තියෙනවා. ඒ වගේම තමයි යමෙක් මෙලොව මරණයටපත් වුණාට පස්සේ ඔහුට නැවත ඉපදීමක් නැත. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මරණයටපත් වෙනවා නම් මිනිස්සෙක් වේවා තිරිසනෙක් වේවා කවුරු හරි කෙනෙක් මරණයටපත් වෙනවා නම් ඔහුට නැවත ඉපදීමක් නැත කියන දෘෂ්ටිය තියෙනවා. ඒ වගේම තමයි මවට පියාට කරන උපකාරවල යහපත් විපාක නැත. අම්මා තාත්තට යම් දරුවෙක් සලකනවා නම් ඒ සලකන කෙනාට ඒකෙන් වෙන යහපතක් නැහැ කියනවා. ඒ වගේම තමයි කියනවා යහපත් මගට පිළිපන් මහාන බමුණෝ මේ ලෝකේ නැත. දැන් එතකොට මේක කියන්නේ කවුද? තවත් ශාස්ත්‍රවරයෙක්මයි මේ කියන්නේ. එතකොට ශාස් දැන් මෙයත් ප්‍රෞජ්‍යාවට පත්වෙච්ච කෙනෙක්. එතකොට ඒ ශාස්ත්‍රවරයාගේ අදහසත් මොකද්ද? මේ ලෝකයේ යහපත් මාර්ගයට පිළිපන් මහාන බමුණෝ මේ ලෝකේ නැත. ඒ වගේම තමයි සතර මහා භූතයන්ගෙන් හැදුණු පුද්ගලයා නැවත ඔහුගේ පඨවි කොටස පොළොවටත් ආපෝ කොටස ජලයටත් තේජෝ කොටස ගින්නටත් වායෝ කොටස වාතයටත් එක් වෙනවා හැරුණකොට මරණයටපත් වෙනවා කියලා දෙයක් නැත. මෙන්න මේ වගේ දෘෂ්ටීන් තියෙනවා. ඒ වගේම තමයි කියනවා පින්පව් කියලා දෙයක් නැහැ. උගන්වනවා පින්පව් කියලා දෙයක් නැහැ කියන දෘෂ්ටිය උට තියෙනවා. ඒ වගේම තමයි දන් දීම මෝඩයන්ගේ ක්‍රියාවක්. දන් දීම කියලා කියන්නේ මෝඩයන්ගේ ක්‍රියාවක් කියලා උගන්වනවා. ඒ වගේම තමයි කර්මයේහි විපාක ඇති බව කීම මුසාවක් කියනවා. දැන් එතකොට මේ කියපු කරුණු දැන් මේ අපි විස්තර කළේ මේ ලෝකේ विद्यमान වෙන එක්තරා ශාස්ත්‍රවරයෙකුගේ හිතේ තියෙන දෘෂ්ටියක්. එතකොට මේ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම තථාගත ධර්මයට අනුව දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන දෘෂ්ටියක්. එතකොට ඔහුගේ දෘෂ්ටිය නිවැරදි දෘෂ්ටියක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම වැරදි දෘෂ්ටියක්. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කරනවා සන්දකය යම්කිසි ඥානවන්ත පුරුෂයෙක් යම්කිසි ඥානවන්ත බොහෝම ප්‍රඥාවන්ත පුරුෂයෙක් මේ සාස්වරයාගේ මේ දෘෂ්ටිය ගැන අහන්න ලැබෙනවා. එතකොට ඔහු ධර්මයේ හොයාගෙන යන කෙනෙක්, ඔහු ධර්මයේ අධ්‍යයනය කරගෙන යන කෙනෙක්, එතකොට ඔහුට මේ ශාස්ත්‍රවරයාගේ මේ දෘෂ්ටි අහන්න ලැබෙනවා. ඒ මහන්න ලැබුණට පස්සේ ඔහු කල්පනා කරනවා මේ ශාස්ත්‍රවරයා කියන විදිහට මෙබඳු දෘෂ්ටීන් නැති කෙනෙක් දන් දීමේ විපාක නැත, තුටු පඳුරු පූජා කිරීමේ විපාක නැත, මිය ගියපු කෙනාට නැවත උපතක් නැත, අම්මා තාත්තට කරන හොඳ නරක දෙකේ විපාක නැත, කර්මයේ කර්මඵලය විශ්වාස කරනවා නම් ඒක බොරුවක් මේ විදිහට ඔහුට මේ ගැන විමසන කොට ඔහුට ඇති වෙනවා හැඟීමක් මේ ශාස්ත්‍රවරයාගේ දැන් මෙයා මහාන වෙච්ච කෙනෙක් නේ මේ දෘෂ්ටිය ඇති වෙලා තියෙන්නේ මහාන වෙච්ච කෙනෙකුට එතකොට මේ ඥානවන්ත කෙනා තාම ප්‍රෞಢ්‍යාවට පත්වෙච්ච කෙනෙක් නෙමෙයි ගිහියේ ඔහු කල්පනා කරනවා මෙබඳු දෘෂ්ටියක් ඇති පුද්ගලයාගේ මහානකමේ මගේ වෙනස මොකක්ද ඔහුට තියෙන්නේ හිසකෙස් ඉගිල්ලීමයි මොනර කලඹයි නිර්වත්කමයි විතරයි. ඒක වෙන දෙයක්. නමුත් ඔහුගේ මගේ මේ අදහස්වල වෙනසක් නැහැ මේ වගේ අදහස් මට මේ මෙහෙම ඉන්න කොටක් තියෙනවානේ මේ ගිහි ජීවිතය ගත කරන මටත් මෙවැනි අදහස් තියෙනවා. එහෙනම් මේ වගේ කෙනෙක් ළඟ ප්‍රෝජ්ජාවටපත් වෙන එක එච්චර නුවණට හුරු දෙයක් නෙමෙයි. ඊට වඩා මම මේ ගත කරන විදිහට මගේ ජීවිතය ගත කරන එක හොඳයි කියලා ඔහු මේ අබ්‍රහ්මචර්යා වාසයටම යෙදෙනවා. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න මේක තමයි මේ ලෝකේ विद्यमान වෙන පළවෙනි අබ්‍රහ්මචර්යා වාසය. එතකොට කල්පනා කරන්ඩ කෙනෙකුට දැන් විශේෂයෙන්ම අපි මෙතන තේරුම් ගන්න ඕන දැන් මේ සඳක කියලා කියන්නේ පරිබ්‍රාජකෙක්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න කලින් විමුක්තිය හොයාගෙන ගිහපු බොහෝ පිරිස් මේ ලෝකෙ හිටියා. හැබැයි ඒ අය ඒ විමුක්තිය හොයාගෙන ගිහපු ක්‍රමයයි වෙනස්. ගොඩාක් අය විමුක්තිය කියලා හොයාගත්තේ වැරදි දෙයක්. එතකොට ඔවුනොවුන් එකිනෙකාට ආවේනික පරිදි මේ මේ දේ තමයි විමුක්ති විමුක්තිය කියලා හොයාගත්තා. එතකොට විශේෂයෙන්ම බ්‍රහ්මජාල සූත්‍රයේ මේ පින්නතුන් දන්නවා එවැනි ශාස්ත්‍රවරු 60 දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඉතින් මේ 60 දෙන්නාගේම තුල තියෙන්නේ ඔවුන් ඔවුන්ට සාධාරණීය වෙච්ච දෘෂ්ටියක්. නමුත් ඒක නිවැරදි දෘෂ්ටිය නෙවෙයි. නිවැරදි දෘෂ්ටිය තියෙන්නේ තථාගත ධර්මයේ තුල ආර්ය ස්ථාංගික මාර්ගය තුල පමණයි. එතකොට මේ ශ්‍රාවකයාට අර ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ දෘෂ්ටිය නිසා ඔහු Brahmacharyaව ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සන්දකය මේ ලෝකේ මේ දෙවෙනි අබ්‍රහ්මචර්යා වාසය කියලා කියන්නේ තවත් ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවා ඒ ශාස්ත්‍රෝරයටත් තියෙනවා දෘෂ්ටියක්. මොකද්ද දෘෂ්ටිය? පව් කරන්නාටද පව් කරවන්නාටද විපාකයක් නැත. දැන් මෙයාට තියෙන්නේ පව් කරන්නාටත් ඒ වගේම ඒ කරන්න අනුදුන්න කෙනාට කරවන්නාටත් එහි විපාකයක් නැත. සතුන් මරන්නාටත් සතුන් මරවන්නාටත් වෙන විපාකයක් නැත. ඒ වගේම තමයි හොරකම් කරන්නාටත් එය කරවන්නාටත් ඒ වගේම වැරදි කාම සේවනය කරන්නාටත් එය කරවන්නාටත් එයින් වෙන විපාකයක් නැත කියලා උගන්වනවා. ඒ වගේම තවත් දෙයක් කියනවා ගංගානම් නදියේ දකුණු කෙළවර දක්වා ඉන්න යම් තාක් මිනිස්සු සත්වයෝ එකම ලේ ගොඩක් කරන්. ඒ කියන්නේ කපාගෙන කොටාගෙන මරාගෙන ගියත් එයින් වෙන විපාකයක් නැත. ඒ වගේම තමයි ගංගානම් නදියේ උතුරු කෙළවරට යනකම් දෙපැත්තේ ඉන්න පූජකයෝ ඒ මිනිස්සුන්ට පුද සත්කාර කළත් දානමාන ආදී දුන්නත් එයින් එන යහපත් විපාකයක් නැත. ඒ කියන්නේ මේ අකුසල කර්මවලට අකුසල විපාකත් නැහැ. කුසල කර්ම වලට කුසල විපාකත් නැහැ කියලා උගන්වනවා. එතකොට දැන් කල්පනා කරලා බලන්න එහෙම ගත්තාම අපේ මේ ජීවිත මොනතරම් බේරිලාද කියලා පින්නත් නේ. දැන් අද කාලෙත් මේ වගේ දෘෂ්ටි තියෙනවානේ. යහපත පතාගෙන සමහර අය මොනවද කරන්නේ? එළුවෝ සිය දහස් ගණන් මරණයටපත් කරලා පුද සත්කාර කරනවා. ගවයෝ සිය දහස් ගණන් මරලා එයින් පුද සත්කාර කරනවා නොපෙනෙන දෙවිවරු සතුටු කරන්න. එතකොට ඒ වගේම තමයි මේ දෘෂ්ටියන. එතකොට ඒවා යාග. එතකොට එතන තියෙන්නේ අකුසලයක් කරලා කුසල විපාක බලාපොරොත්තු වෙනවා. එතකොට එතන තියෙන්නේ තනිකර මිත්‍යාවක්නේ. අද අද ඕනතරම් ලෝකේ මේ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ අකුසලයක් කරලා කුසලයේ බලාපොරොත්තු වෙනවා. දැන් සමහර අය කියනවා Tamanට යහපත අවශ්‍ය නම් එළුව මෙච්චර ප්‍රමාණයක් බිලි දෙන්න ඕන. ඒකට කියන්නේ බිලි පූජාව. ගවය මෙච්චර ප්‍රමාණයක් මරන්න ඕන. දැන් ಭಾರತೀಯ සමාජයේ තිබුණානේ අශ්වමේඝ, පුරුෂමේඝ මේ විදිහට යාග තිබුණා. ඒ කියන්නේ බොහෝ සත්ව ප්‍රමාණයක් බිලි දෙනවා. එතකොට මේ බිලි දීලා බලාපොරොත්තු වෙන්නේ යහපත. නමුත් අපි දන්නවා තථාගත ධර්මයේ තුල යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං කියන්නේ යාදිසං අපතේ බීජං වපුරන්නේ යමක්ද ඊට අනුව තමයි අස්වැන්නේ කල්යාණකාරී කල්යාණං කල්යාණ කර්ම කළොත් මොනවද හම්බෙන්නේ කල්යාණ විපාක කල්යාණකාරී කියලා කියේ කුසල කර්ම කළොත් ඒවට හම්බෙන්නේ කුසල විපාක පාපකාරීද පාපකං පාප කර්ම කළොත් හම්බෙන්නේ පාප විපාක නමුත් දැන් මේ ශාස්ත්‍රවරයා කියන විදිහට ඔහු කියන්නේ මොකද්ද? පව් කරන්නාටත් කරවන්නාටත් එයින් වෙන විපාකයක් නැත. ඒ වගේම තමයි ගංගානම් නදියේ දකුණු කෙළවරට යනකම්, ඒ කියන්නේ පහළට යනකම් ඒ පැත්තේ ඉන්න මිනිස්සු සත්තු මරාගෙන ගියත් එකම ලේ විලක් කරත් එයින් වෙන දුක් විපාක නැහැ කියනවා. ඒ වගේම තමයි උතුරු කෙළවරට යනකම් ගංගානම් නදියේ පහළ ඉඳලා ඉහළට යනකම් ඉන්න මිනිස්සුන්ට කොච්චර දන් දුන්නත් එයින් හම්බෙන විපාකයක් නෑ කියනවා. එතකොට මේ දෘෂ්ටිය සමාදන් වෙච්ච පිරිසකුත් හිටියා. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා දේශනා කරනවා හැබැයි සන්දකය එක්තරා ඥානවන්ත පුරුෂයෙකුට මේ දෘෂ්ටිය අහන්න ලැබුණාට පස්සේ ඔහු කල්පනා කරනවා මේ ශාස්ත්‍රවරයා කියන විදිහට කරන කුසල වලට කුසල විපාකත් නැහැ අකුසල් වලට අකුසල විපාකත් නැහැ ඉතින් ඔහුගේ තුල තියෙන්නේ මේ හිසකේස් මුඬු කිරීමකුත් ඒ වගේම ඔහු තුල තියෙන්නේ යම් නිර්වස්ත්‍රභාවයකුත් විතරයි. නමුත් ඔහු තුල තියෙන මේ දෘෂ්ටිය ගත්තහම ඔහු තුල ඇති දියුණුවක් නැහැ. ඉතින් මම මේ ගිහි ජීවිතයක් ගත කරන මේ ඉන්න ස්වභාවයේ ඉන්න මගේ තුල තියෙන ගුණවත් මොහු තුල නැහැ. ඉතින් මේ වගේ Brahmacharyaවක සමාදන් වීම මට මොනතරම්නම් ප්‍රයෝජනයක් ලැබෙයිද? ඒක වෙන්නෙම නැති දෙයක්. මේ වගේ තැනක ප්‍රෞಢ්‍යාවක් ලැබනවට වඩා හොඳයි. ඒ ප්‍රෞಢ්‍යාව නොලබන එක කියලා අන්න එතනින් ඔහු ඒ Brahmacharyaව ප්‍රතික්ෂේප කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒක තමයි දෙවෙනි අබ්‍රහ්මචර්යා වාසය කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සඳකට පැහැදිලි කරනවා. එතකොට දැන් අබ්‍රහ්මචර්යා වාස දෙකක් ගැන අපි ඉගෙන ගත්තා පළවෙනි එක තමයි පළවෙනි ශාස්ත්‍රවරයාට තියෙන්නේ දසවස්තුක සම්මා දිට්ඨියමයි. දන් දීමේ විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත. ඒ කියන්නේ මරණයටපත් වෙන කෙනෙකුට ඉපදීමක් නැහැ. ඒ වගේම දන් දීමේ විපාක නැහැ. ඒ වගේම තමයි දෙවෙනි ශාස්ත්‍රවරයාටත් තියෙන්නේ එවැනිම වූ අදහසක්. දෙවෙනි ශාස්ත්‍රවරයාට තියෙන්නේ මොන වගේ අදහසක්ද? පව් කරන්නාටත් කරවන්නාටත් විපාක නැත. ඒ වගේම තමයි කුසලයේ කුසල විපාකත් නැහැ අකුසලයේ අකුසල විපාකත් නැහැ. මේ විදිහට දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ තුන්වෙනි අබ්‍රහ්මචර්යා වාසය ගැන පැහැදිලි කරනවා සන්දකය මේ ලෝකේ තවත් ශාස්ත්‍රවරයෙකුට මෙබඳු දෘෂ්ටියක් හටගන්නවා. ඒ දෘෂ්ටිය මොකක්ද? සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යක් නැත. ඒ කියන්නේ සත්වයන්ගේ කෙලෙසීමට අපිරිසිදු භාවයට හේතුවක් ප්‍රත්‍යක් නැහැ කියනවා. සියලුම සත්වයෝ සියලුම ප්‍රාණීන් සියලුම භූතයෝ සියලුම ජීවයෝ වසඟයක් බලයක් ඒ වගේම වීරියක් නැතිවම එක්තරා නියමයක්කින් ඒ ඒ ಜಾතිවල ඉපදී සැපදුක් විඳින බව තමයි මේ ශාස්ත්‍රවරයා සඳහන් කරන්නේ. ඒ කියන්නේ සත්වයාගේ මේ උපත තීරණය වෙන්නේ කියන්නේ කෙනෙක් දිව්‍ය ලෝකයට යන්න പ്രേත ලෝකයට යන්න, මනුස්ස ලෝකයට එන්න එක්තරා නියම හේතුවක් නැත. එයට හේතුවක් ප්‍රත්‍යක් වෙන දෙයක් නැත. ඒ සියලු પ્રાණීන් සියලු ජීවීන් එක්තරා නියමයකට අනුව වෙන්න තියෙන දේ වෙනවා. ඒක තමයි ඒ ශ්‍රාවකයාගේ දෘෂ්ටිය. එතකොට දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ සත්‍යයාගේ උපතට හේතුව පනවනවා. එක හේතුවක් නෙවෙයි নানা ප්‍රකාර හේතු පනවනවා. විශේෂයෙන්ම මේ සසර රැඳෙන්න තණ්හා, දික්ටි, මාන, අවිද්‍යාව කියන මේ සියලුම දේවල් බලපානවා. එයින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා සත්‍යයාගේ මේ සසර පැවැත්මට හේතුව ප්‍රබල හේතුව තමයි තණ්හාව. නමුත් මේ ශාස්ත්‍රවරයා කියන විදිහට කිසිම හේතුවක් ප්‍රත්‍යක් ඇත්තේ නැති බවයි සඳහන් වෙන්නේ. ඒක හේතු රහිතම වෙන දෙයක් කියලා උගන්වනකොට කිසියම් ඥානවන්ත නුවණැති පුරුෂයෙකුට මේ අහන්න ලැබෙනවා. එතකොට ඔහු කල්පනා කරනවා මේ ශාස්ත්‍රවරයා කියන විදිහට නම් හේතුවක් ප්‍රත්‍යක් නැතුවම නම් මේ ලෝකයේ මේ සත්‍ය උස් පහත් ભેදයට වැටෙන්නේ නිරයට යන්නේ මනුස්ස ලෝකයට යන්නේ දිව්‍ය ලෝකයට යන්නේ එහෙනම් මම මොකටද නැවත ප්‍රෞජ්ජාවකට යන්නේ? මේ ඉන්න විදිහට මම ඉන්නවා හොඳයි කියලා ඔහු මොකද කරන්නේ? Brahmacharyaව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ තමයි තුන්වෙනි අබ්‍රහ්මචර්යා වාසය. ඒ වගේම තමයි හතරවෙනි Brahmacharya වාසය ගැන සඳහන් කරනවා මේ ලෝකේ ඇතැම් ශාස්ත්‍රුන් වහන්සේ නමකට ඇති වෙනවා තවත් දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය තමයි මේ ලෝකේ කිසිවෙකු විසින් නොකරන ලද පර්වතයක් මහා කණුවක් මෙන් පවත්නා කරුණු හතක් තියෙනවා. ඒ කරුණු හත තමයි ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන මෙන්න මේ කරුණු හත විතරයි කියනවා. පඨවි ධාතු සමූහය, ආපෝ ධාතු සමූහය, තේජෝ ධාතු සමූහය, වායෝ ධාතු සමූහය, ඒ වගේම තමයි සැප ඒ වගේම දුක ඒ වගේම ජීවිතේන්ද්‍රිය කියන මෙන්න මේ කරුණු හත විතරයි කියන මේ ලෝකයේ තියෙන හරියට ශක්තිමත් කණුවක් වගේ පර්වතයක් වගේ කිසි කෙනෙක් විසින් කරන ලද දෙයක් නෙවෙයි ඉබේම නිර්මිතයම් පර්වතයක් තියෙනවා වගේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම සැප දුක ජීවිතේන්ද්‍රය කියන මෙන්න මේ කොටස් ටික තමයි තියෙන්නේ අන්නේ කොටස විශේෂයෙන්ම මේ මේ මේ ටික විතරයි මේ ලෝකේ තියෙන්නේ. ඔව්හු කම්පා නොවෙත් නොපෙරළෙත් ඔවුනොවුන්ගේ සැපය පිනිස හෝ දුක පිනිස මේ කිසිම දෙයකට බලපෑමක් කරන්න බෑ කියනවා. ඒ කියන්නේ මේ ලෝකයේ කෙනෙකුට සැපයක් ලැබෙන්නේ දුකක් ලැබෙන්නේ මේ කිසිම හේතුවක් නිසා නොවේ. ඒ දේවල් නියමයක් විදිහට, ඒ කියන්නේ ඉරණම විදිහට සිද්ධ වෙන දෙයක් විදිහට උගන්වනවා. ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට ආයුධයකින් පහර දුන්නොත් එහින් මැරීමක් එහෙමත් නැත්නම් ප්‍රාණඝාතයක් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්නේ අර සත්වදෑරුම් වූ සමූහයන් අතරින් ඒ කියන්නේ පඨවි ධාතු සමූහය ආපෝ ධාතු සමූහය, තේජෝ ධාතු සමූහය මෙන්න මේ සමූහයන් අතරින් තවත් පඨවි ධාත් මේ පඨවි ධාතුන් ආපෝ ධාතුන් ගමන් කිරීමක් විතරයි කියනවා. ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ අතරින් අර මේ අපි හිතමු යම් ආයුධයකින් පහර දුන්නයි කියලා. ඒ ආයුධයේ ගමන් කිරීමක් විතරයි කියනවා. එතනින් වෙන හානියක් ඒ නිසා වෙන කර්ම විපාකයක් නැහැ කියනවා. ඒ වගේම තමයි බාලයෝත් පඬිතයෝත් දුක් කෙලවර කරන මහා කල්ප 84 ලක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ මහා කල්ප ලක්ෂ 84ක් තියෙනවා කවුරු වුණත් බාලයෝ වුණත් පඬිතයෝ වුණත් ඒ කල්ප 84 ලක්ෂය අනිවාර්යෙන්ම ගෙවන්න ඕන. එතනින් පස්සේ තමයි කෙනෙකුට විමුක්තියක් ලැබෙන්නේ ආන් ඒක තමයි එය පිළිගැනීම එය අපේක්ෂා කිරීම තමයි මොහුගේ තියෙන සීලයක් කෘතයක්. එයින් මට පහසුවෙන් මේ සඳහා ගමන් කරන්න පුළුවන් කියන දෘෂ්ටියක් මේ ශාස්ත්‍රවරයාට තියෙනවා. හරියට ඒකට දෙන උපමාවක් යම්කිසි පුරුෂයෙක් නූල් බෝලයක් අරගෙන විශාල ගහක් උඩට නගිනවා. ඒ ගහ උඩට නැගලා අර නූල් බෝලේ කෙලවර අල්ලගෙන ඒ නූල් බෝලය බිමට අතාරිනවා. එතකොට ඒ පන්දුව රෝල් වෙලා රෝල් වෙලා ඇවිල්ලා අර නූල් මේ විශේෂයෙන්ම අර එතිලා තියෙන නූල් ටික ඉවර වෙනකම්ම ඒ නූල් පන්දුව කැරකිලා කැරකිලා කැරකිලා බිමට වැටෙනවා. ආන් ඒ වගේ මේ ශාස්ත්‍රෝරයා උගන්වනවා මේ ලෝකේ මොනතරම් පඬිතෙක් වුණත් මොනතරම් බාලයෙක් වුණත් කල්ප 84 ලක්ෂයක් තියෙනවා ඒ කල්ප 84 ලක්ෂය අනිවාර්යෙන්ම ඔහු ගෙවන්න ඕන. එතකොට ඒ අතරතුර ඔහු අතින් යම් ඝාතන වෙනවා නම් යම් යම් කර්ම සිද්ධ වෙනවා නම් ඒ දේවල් ඔක්කොම සඳහන් කරන්නේ අර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, සැප දුක ජීවිතේන්ද්‍රිය කියන මෙන්න මේ දේවල් එක්ක විතරයි. එතකොට මේ දේවල් අතරින් ආයුධයක් ගමන් කිරීම විතරයි. මෙන්න මේ විදිහේ දෘෂ්ටියක් තියෙන. එතකොට එක්තරා ඥානවන්ත පුරුෂයෙක් කල්පනා කරනවා මේ ශාස්ත්‍රවරයා කියන විදිහට ඔහුගේ තුලක් තියෙන්නේ මේ හිස මුඩු බවයි නිවට මේ නිර්වස්ත්‍ර භාවයයි විතරයි. මම මේ ගත කරන ජීවිතය තුළ යම් ගුණයක් තියෙනවා නම් ඒ ගුණේවත් සමහර විට මොහු තුල නැහැ. එහෙනම් මේ වගේ භ්‍රමචර්යාවකට මම මොකට එනවද? මේ වගේ භ්‍රමචර්යාවකින් මට ලබන්න පුළුවන් විමුක්තිය මොකද්ද? ඒ නිසා මේ මම ගත කරන අබ්‍රහ්මචර්යාවම හොඳයි කියලා ඔහු ඒ ගිහි වාසය තුළම ඉන්නවා. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ සන්දක පරිබ්‍රාජකතුමාට විස්තර කරනවා සන්දකය මේ තමයි මේ ලෝකේ विद्यमान වෙන අබ්‍රහ්මචර්යා වාස හතර. ඒ වගේම සන්දකය මේ ලෝකේ අස්වැසුම් නැති බ්‍රහ්මචර්යා වාසයේ සතරකුත් තියෙනවා. ඒ අස්වැසීම් නැති Brahmacharya වාසයේ පළවෙනි වාසය තමයි මේ ලෝකේ ඇතැම් ශාස්ත්‍රවරයෙක් උගන්වනවා මම සියල්ල නුවණින් දකිනවා මම සියල්ල නුවණින් දැන ඇතැයි ප්‍රකාශ කරනවා හැබැයි එහෙම ප්‍රකාශ කරන මේ ශාස්ත්‍රවරයා අනිත් අයගෙන් සියල්ල විමසනවා විශේෂයෙන්ම පිඬු පිනිස වඩිනකොට පාළු ගෙවල් වලට පින්න පාතේට යනවා. පින්න පාතේ නොලබාම නැවතේනවා. ඒ වගේම තමයි අනතුරු වෙන තැන් වලටම ගමන් කරන අනතුරු කරගෙන එනවා. සමහර ස්ත්‍රීන් පුරුෂයන්ගේ නම්ගොත් ඔවුන්ගෙන්ම විමසලා දැනගන්නවා. දැන් කොයි වගේ කෙනෙක්ද? අනිත් අයගෙන් සියල්ල විමසනවා, අහලා බලලා දැනගන්නවා, නම්ගොත් පවා මේ ඔවුන්ගෙන්ම අහලා හොයාගෙන දැනගන්නවා. ඒ වගේම තමයි පින්නපාතේ සඳහා වඩිනවා පුළුවන් තරම් පාළු ගෙවල් වලට. නැවත පින්නපාතේ නොලබාම එනවා. කොයි වගේ කෙනෙක්ද? මම සියල්ල නුවණින් දකිනවා. මම සියල්ල නුවණින්ම විමසමින්ම කටයුතු කරනවා කියන ශාස්ත්‍රවරේ. එතකොට ඔහු මේ කියන දේ පරස්පරයි. ඔහුට අඩුම පින්ඩපාතයක් ලැබෙනවද නැද්ද කෙනෙක් ඉන්නවද නැද්ද කියලාවත් තනක් හොයාගන්න බැරි තරම් මන්ද ඥානයක් සහිත කෙනෙක්. එතකොට මොහු මේ ප්‍රකාශ කරන දේ ඒ කාන්තේම අසත්‍යයක්. එතකොට ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා මේ සාසුන් වහන්සේ මේ නැත්තා වූ දෙයක් ඇති හැටියට හිතාගෙන ප්‍රකාශ කරනවා. මම නුවණින් සියල්ල දකිනවා මම සියල්ල නුවණින් විමසනවා කියලා කියන්නේ බොරුවක්මයි නැති දෙයක්මයි කියලා මොකද කරන්නේ ඒ මේ ශාස්ත්‍රවරයාගේ ළඟ ලබාගෙන තියෙන ප්‍රෞಢ්‍යාවෙන් ඔහු ඉවත් වෙනවා එතකොට දැන් ඉස්සර වෙලා අපි කතා කළේ ප්‍රෞಢ්‍යාවට පත් වෙන්න අපේක්ෂා කරන පිරිස ඒ ප්‍රෞඩ්ජාව අතාරිනවා අබ්‍රහ්මචර්යා වාසයට යනවා මොකක් නිසාද ඒ ශාස්ත්‍රවරු ළඟ තියෙන වැරදි අඩුපාඩු නුවණින් දැකලා ඔවුන්ගේ වැරදි දෘෂ්ටින් දැකලා එතකොට දැන් මේ කතා කරන්නේ ඒ ඒ ශාසනවල ප්‍රෞಢ්‍යාවට පත්වෙච්ච ශ්‍රාවකයෝ තමන්ගේ ශාස්ත්‍රවරේ අතාරින හේතු. එතකොට ඒ අස්වැසීම් රහිත භ්‍රමචර්යාවෙන් ඔහු නික්මෙනවා. ඒ වගේම තමයි දෙවෙනි අස්වැසීම් රහිත අබ්‍රහ්මචර්යා වාසයක් ගැන සඳහන් කරනවා. මේ ලෝකේ තවත් සාස්වරයෙක් ඉන්නවා. ඒ සාස්වරයා සඳහන් කරනවා પરම්පරාවෙන් එන ලද යම් යම් ධර්මයේ අසනවා. ඒ වගේම තමයි ග්‍රන්ථ වලින් කරුණු දැනගන්නවා. ඒ වගේම තමයි එයින් කොටසක් සත්‍ය බවත්, එයින් කොටසක් අසත්‍ය බවත් ප්‍රකාශ කරනවා. ඉතින් ඔහුගේ ශ්‍රාවකේ කල්පනා කරනවා ඥානවන්ත ශ්‍රාවකේ මේ ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ પરම්පරාවෙන් එන මේ ධර්මය කොටසක් ඇත්ත කියනවා කොටසක් බොරු කියනවා. එහෙනම් මේ වගේ ධර්මයක් භාවිතා කරලා මම මොකක්ද ලබන සැනසීම? ඒ නිසා තවත් මේ වගේ තැනක වාසය කරලා මට ලබා ගන්න පුළුවන් දෙයක් නැහැ කියලා ඔහුත් ඒ Brahmacharyaවෙන් පිරිනව. අතාරිනවා. ඒ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි තුන්වෙනි අස්වැසීම් රහිත භ්‍රමචර්යාවක් ගැන සඳහන් කරනවා මේ ලෝකේ ඇතම් ශාස්ත්‍රූ කෙනෙක් තර්කයෙන් ධර්මයේ විමසනවා තර්කයෙන් ධර්මයේ විමසනවා තර්කානුකූලව ධර්මයේ දේශනා කරනවා ඒ වගේම තමයි ඇතම් විට නොමනා ලෙස තර්කයෙන් ධම් දේශනවා ඇතම් විට මනාව තර්කයෙන් ධම් දේශනවා එතකොට මේ පිළිබඳ විමසීමෙන් ඉන්න තමන්ගේ ශ්‍රාවකේ කල්පනා කරනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ තර්කානුකූලව ධර්මයේ විමසනවා. තර්කානුකූලව ධර්මයේ දේශනා කරනවා. නමුත් ඇතැම් විට නොමනා දේ තර්කයෙන් දේශනා කරනවා, මනා දේ තර්කයෙන් දේශනා කරනවා. නොමනා තර්කයෙන් දහම් ස්ථීර කරනවා. ඒ වගේම තමයි ඒ ධර්මයේ තහවුරු කරන්න උත්සාහ ගන්නවා. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ ඉඳීමෙන් මට ලැබෙන සුභසිද්ධිය කුමක්ද කියලා කල්පනා කරලා අන්න එතනිනුත් ඔහු මිදෙනවා. එතකොට මේ තුන්වෙනි අස්වැසීම් රහිත භ්‍රමචර්යාව ගැන සඳහන් කරන තැන. හතරවෙනි අස්වැසීම් රහිත භ්‍රමචර්යාව ගැන ආනන්ද ස්වාමින් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ ඇතම් ශාස්ත්‍රූ කෙනෙක් මද නුවණ ඇතිව මුලාව ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම තමයි අසන ප්‍රශ්න වලින් පිටපයින්නවා. එසේත් නොවේයි මෙසේත් නොවේයි ඒ වගේම අන් පරිද්දකින්ද නොවේයි කියලා ප්‍රශ්න මග අරිනවා. අහන දෙයට හරියට උත්තර දෙන්නේ නැහැ. එතකොට ඥානවන්ත ශ්‍රාවකයෙක් කල්පනා කරනවා මේ ශාස්ත්‍රුන් වහන්සේ අහන දෙයට උත්තර දෙන්නේ නැහැ. මග අරිනවා. ඒ වගේම තමයි මද නුවණින් යුක්තයි. ඒ නිසා මේ ශාස්ත්‍රඥ වහන්සේ ළඟ ඉඳීමෙන් මට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද කියලා ඔහුත් ඒ Brahmacharyaව අතාරිනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සන්දක පරිබ්‍රාජකයට සඳහන් කරනවා මේ තමයි මේ ලෝකේ विद्यमान වන අබ්‍රහ්මචර්යා වාස හතරත් අස්වැසීම් රහිත Brahmacharya හතරක්. එහෙම දේශනා කළාට පස්සේ සන්දක පරිබ්‍රාජකතුමා ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරපු කාරණය නම් ඒකාන්තයෙන්ම සත්‍යයි. ස්වාමීනි ඒ කාරණේ නම් හරීම ගැළපෙනවයි කිව්වා. ඒ කාරණේ මට හරියට වැටහුණයි කිව්වා. ඊට පස්සේ මේ සන්දක පරිබ්‍රාජකතුමා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ නිවැරදි භ්‍රමචර්යාවක් උතුම් භ්‍රමචර්යාවක් පිළිබඳව දේශනා කරනවාද? එහෙම දේශනා කරනවා නම් ඒ කුසල මාර්ගයේ කුමක්ද? එය දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එතනදී ආනන්ද ස්වාමින් වහන්සේ සන්දක පරිබ්‍රාජකතුමාට සඳහන් කරනවා සන්දකය මේ ලෝකේ නවරහදී ගුණයෙන් යුක්ත තථාගත කෙනෙක් පහළ වෙනවා. පහළ වුණාට පස්සේ උන්වහන්සේ දෙව් මිනිසුන්ට මහාන බමුණන්ට මුල මැද අග යහපත් ධර්මයේ දේශනා කරනවා. එහෙම ධර්මයේ දේශනා කරනකොට කිසියම් වූ ඥානවන්ත පුරුෂයෙක් ඒ ධර්මයේ මනාකොට අහනවා. ඒ ධර්මයේ මනාකොට අහනකොට ඔහුගේ හිත පැහැදෙනවා. ධර්මයේ වැටහෙනවා. වැටහෙන්න ගත්තට පස්සේ ඔහු කල්පනා කරනවා මේ ගිහි ගෙයි කලකිරෙනවා. බොහෝ වූ ගිහි සම්පත් අතහැරලා ඔහු මේ ශාසනයේ ප්‍රෞජ්‍යාවට එනවා. ශාසනයේ ප්‍රෞජ්‍යාව ලබාගෙන චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන මේ තුන් සීලයෙන් යුක්ත වෙනවා. ඔහු සිල්වත් වුණාට පස්සේ ඒ සීලවන්තභාවයත් එක්ක කෙලෙස් අඩු වෙනකොට ඔහුගේ හිත ඒකාග්‍රගත වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරන ඔහු පළවෙනි ධානයේට ඇවිල්ලා වාසය කරනවා. තව තවත් කෙලෙස් තුනී වුණාට පස්සේ ඔහු දෙවෙනි ධානයට ඇවිල්ලා වාසය කරනවා. තුන්වෙනි ධානයට ඇවිල්ලා වාසය කරනවා. හතරවෙනි ධානයට ඇවිල්ලා වාසය කරනවා. අන්න ඒ ධ්‍යාන හතරට එනකන් යම් මේ ශාසනය තුල හිත දියුණු කරගත්ත කෙනෙක් ඉන්නවා එය මේ ශාසනයේ උතුම් භ්‍රමචර්යාවක් කියලා වර්ණනා කරනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන නැවතත් හෙතෙම සතරවෙනි ධානයෙන් පසු හිත ඒකාග්‍ර වූ කල්හි පිරිසිදු වූ කල්හි මුදු වූ කල්හි ඔහු තමන්ගේ හිත යොමු කරනවායි කියනවා පිළිවෙලින් පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ ලබා ගන්න. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ ඥානය ලබා ගත්තට පස්සේ ඔහු තමන්ගේ හිත යොමු කරනවා සත්‍යාගේ චුතිය, uppattiය දකින්න පුළුවන් නුවණ ලබා ගන්න. ඒකට කියන චුතූපපාත ඥානය. තව තවත් ඔහු තමන්ගේ හිත දියුණු කරනවා මෘදු කරනවා ඔහු ක්‍රමයෙන් මොකද කරන්නේ ආසවක්ෂේ ඥානය ළඟා කර ගන්නවා ආසවක්ෂේ ඥානය ලබා ගන්නවා කියලා කිය සියලු කෙලෙස් ප්‍රහාණය කරලා රහත් භාවයට පත් වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ තමයි මේ ශාසනයේ උතුම්ම Brahmacharyaව ඉතින් මේ කාරණේ අහුවට පස්සේ මේ සඳක මේ ගැන බොහෝම සතුටු වෙනවා. සතුටු වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඊළඟට අහනවා ස්වාමීනි එසේ කෙලෙසුන් ප්‍රහාණය කළ රහතන් වහන්සේට හැම වෙලාවෙම පවතින සිහියක් තියනවාද? නුවණක් තියනවාද? ඒ වගේම ඒ රහතන් වහන්සේට කාමයන් පිළිබඳව කැමැත්තක් තියනවාද? එතකොට එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සන්දකය සියලු කෙලෙසුන් ප්‍රහාණය කරපු රහතන් වහන්සේලාට කාමයන් පිළිබඳ ඇලීමක් නැහැ කියනවා. රහතන් වහන්සේලාගේ තුල කරුණු පහක් විද්‍යමාන වෙන්නේ නැහැ කියනවා. ඒ තමයි රහතන් වහන්සේ නමක් කවදාකවත් ප්‍රාණඝාත කරනවා කියලා දෙයක් වෙන්නේ නැහැ කිව්වා. අදත්තාදානයක් වෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම තමයි මයේ තුන ධර්මයේ කවදාකවත් එන්නේ නැහැ කිව්වා. ඒ වගේම තමයි බොරුවක් කියන්නේ නැහැ කිව්වා. පස්වෙනි එක සඳහන් කරනවා ගිහියන් මෙන් තැන්පත් කරගෙන ආහාර අනුභව කරන්නෙත් නැහැ කිව්වා. ඒ වගේම අර සඳක අහපු ඊළඟ ප්‍රශ්නේ තමයි নিরතුරු පවතින සිහියක් තියනවාද? රහතන් වහන්සේට මම කෙලෙසුන් ප්‍රහාණය කරපු කෙනෙක් කියන සිහිය. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උදාහරණයක් දෙනවා සන්දකය යම් මේකින් අතපය කපා දාපු කෙනෙකුට නිින්දේදී ඉඳගෙන ඉන්නකොටත් ඇවිදිනකොටත් හිටගෙන ඉන්නකොටත් ඒ සිව් ඉරියව්වේදීම ඔහුට අත් දෙක නැහැ කියන වැටහෙනවා වගේ රහතන් වහන්සේට තමන් තමන් කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක් කියන ඒ වැටහීම ඒ සිහිය নিরතුරුවම පවතිනවායි කිව්වා. එහෙම සඳහන් කරාට පස්සේ මේ සන්නක පරිබ්‍රාජකතුමා බොහෝම සතුට වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියේ උදම් මනනවා. එහෙම උදම් මනලා තමන්ගේ ශ්‍රාවකයෝ ආමන්ත්‍රණය කරලා කියනවා "ඇවැත්නි මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රෝජ්ජාව ලබව. නුබලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රෝජ්ජාවට පත් නමුත් මට මේ ලැබෙන ලාභ සත්කාර අතාරින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා නුබලා සියලු දෙනාම ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රෝජ්ජාව ලබාගෙන මනාව මේ උතුම් ශාසන භ්‍රමචර්යාව සම්පූර්ණ කරවෝ කියලා අනුශාසනා කරනවා. ඉතින් මේ සන්දක සූත්‍රයෙන් අනතුරුව බොහෝ පිරිසකට ධර්ම මාර්ගයේ විවරණය වුණ බව සඳහන් වෙනවා. ඉතින් මේ පින්වත් පිරිස කල්පනා කරන්ඩ අපිට උතුම් වූ Brahmacharyaවට ශාසන භ්‍රමචර්යාවට මාර්ගය ලැබිලා තියෙනවා ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හමු වුණ නිසා. නමුත් ඒ අවස්ථාව අපට මේ ලෝකේ ආය කොතනකවත් නොලැබෙන්න පුළුවන් හරියට අපි හිත සඳහන් කරපු අබ්‍රහ්මචර්යා වාස හතරත් ඒ වගේම තමයි අස්වැසීන් රහිත බ්‍රහ්මචර්යා වාස හතරත් වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නක් මෙන් මේ පින්නතුන්ට මේ සූත්‍ර දේශනාව මේ ජීවිතේදීම උතුම් නිර්වාණ ශක්තිය සාක්ෂාත් කර ගැනීම පිණිස ඒකාන්ත හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති